මේක මේ සතිය අනිමිත්ත සමාධිය කියන තැන ඔබ හිතලා කරනව නෙමෙයි. ඒ කියන්නේ ඔබ මේ දකින්න එක හිතලා කරනව නෙමෙයි. ඊටාම සියුම්. ඊටාම ගැඹුරුයි. ඔබ දැන් මේ හිත දකිනවා ඔබේ සිතම. නමුත් ඒක ඔබ හිතලා කරනව නෙමෙයි. මේ හිත ඔහේ යනවා ගමනක්. සිත් සිත්විලි ඇති වෙනව නැති වෙනව. ඒක දකිනවා නුවණින්. ඒක දකිනවා ඒ දකින්නකොටම දැන් ඒ දකින්නකොටම සිහියක් තියෙනවා. සතිය තියෙනවා. ඔබට මේ මේ ඇති වෙන මේ මේ දැන් මොකක් හරි දෙයක් ඇති වුණොත් ඒක නැති වෙනවා කියන එකත් සතියේ තියෙනවා. ඒ මොහොතේම ඔබට දැනෙනවා මේක නැති වෙනවා කියලා. ඔබ ඔබට අවබෝධයක් තියෙනවා. සතුටක්වත් දුකක්වත් මොකක්වත් පවතින්නේ නැහැ කියලා. ඒ කිසිම දැන් මේ සිතට එන කිසිම දෙයක් ඔබට එතකොට මේ ලස්සන කතාවල් නැති වෙනවා. ඕක ලස්සනයි මේක කැතයි. එහෙම දේවල් ඔබට මේක කැතයිද? අන්න එහෙම ගැටලුවක් එනවා. මේක ලස්සනයිද? එහෙම ගැටලුවක් එනවා. හැබැයි ඔබට ඔබටම සිහියක් එනවා සතිය තියෙනකොට එනවා. ආ ඒක එහෙම තමයි මිනිස්සු හිතන්නේ කියලා දන්නවා. මේක හොඳයි කියලා හිතනවා මේක නරකයි කියලා හිතනවා. ඒක තමයි සම්මුතිය ඒක තමයි කියලා දන්නවා. හැබැයි ඇත්තටම ඔබට එහෙම ලොකු එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් අර අර ඒ ක්‍රියාකාරීත්වය තුළ ඒක ඒ විදිහටම සකස් කරලා යනවා. නමුත් ඒ වෙන්න ඕනි කියන්නේ දැන් වැරදුනා කියමු. දැන් කැත වුණා කියමු. එහෙම ඉතින් ඒක කැත කැත වෙන එක බාර ගන්නවා. ගැටෙන්නේ එහෙම එකක් එන්නේ නැහැ. ඒක තමයි සිත. ආ කැතයි, එච්චරයි. අලස්සන, එච්චරයි. අර ලස්සන ලස්සනක් නෙමෙයි මෙතන. මෙතන කැත කැතක් නෙමෙයි. මෙතන සිතක් පමණයි. මේක දැකීම හරි නුවණක් තියෙනවා. මේක මේක මේක හරි ගැඹුරුයි. කෙනෙකුට කියන්නත් බෑ. මේකේ මේක නිකන් ක්‍රියාවලියක ස්වභාවය ඔබට ඔබට කෙනෙකුට කියා ගන්න බැරි දෙයක් මෙතන තියෙනවා. මේ මේ ධර්මය තුළ ඉන්න කෙනා මේ ඒ සිත දකිමින් මිදිමින් යන කතාවේ දැන් අපි කියන්න ගියකොට දැන් මේ දැන් අපි අපි මෙහෙම ප්‍රතිපදාව යනකොට අපිට දැනෙනවා අපේ අර තිබුණු මොකද්ද ගම් එක වගේ ඇලෙන ස්වභාවය ටික ටික ටික ටික තුනී වෙවි යනවා. දැන් මේ විදිහට ප්‍රතිපදාව ඔබ ඔබ යනවා සිත දකිමින් මිදමින් ඒක ඒක ඔබ පුහුණු වෙවි යනවා මුලින් මුලින් කරන්නේ වීරකෙන්. මේක මුලින් උත්සාහ කළා තමයි ඔබ කරන්න වෙන්නේ. ඔබට ඒක ඉබේම සිද්ධ වෙන්නේ ඒකයි මෙතන පංච ඉන්ද්‍රිය ධර්ම තියෙන්නේ. සද්ධා කියන්නේ ඇත්ත දකින්න එක සිත දකින්න එක. වීරිය කියන්නේ ඔබ ඔබ ඒ වීරියක් අරගෙන උත්සාහ කළා ඔබ සිත බලනවා. මිදෙනවා. ඔබ සිත එන සිත හැම සිතක්ම දකිමින් යනවා. සිහියෙන් යනවා. ඔබ සිත සිත ඔබ විපස්සනා වඩන්නේ මේ මේ විපස්සනා භාවනාව. මේ සිත දකින්න නම් අපිට සමතේ සතිය තියෙන්න ඕනි. මේ සමත විපස්සනා මේ යුගන්ධන විදියට තමයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. නමුත් මේක මේ පොත්වලින් එහෙම කරන එකක් නෙමෙයි. ඒකත් සිතක් විතරයි. නමුත් මේ කතාවේ ඔබ මේ ප්‍රතිපදාවේ යනකොට ඔබේ සිතේ දියුණුවක් ලබනවා. ඒ දියුණුව තමයි මේ මේවා තියෙන වටිනාකම් නැති වෙවි යන එකක් තියෙනවා. ඒක ඔබට ඥානිකට දැනෙනවා. ඔබ හිතනවා නෙමෙයි දැනෙනවා. දැන් මං ඉස්සර වගේ ඇලෙන්නේ නෑනේ. ඉස්සර ගොඩක් මේවට ඇලුනා. ඉස්සර ගොඩක් මේවට කම්පණය වුණා. දැන් මං ගොඩක් මේවට කම්පණය වෙන්නේ නෑ. සැලෙන්නේ නෑ. ඇලෙන්නේ නෑ. දැන් මේවා දෙක මගේ එච්චර ගනුදෙනුවක් නෑ වගේ. ඒවා ඔහේ ඔහේ පින්තූරයක් වගේ නිකන්. නිකන් ඔහේ පින්තූරයක් වගේ බිත්තියේ පින්තූර තියෙන ඔහේ. අපිට ආબોධයක් තියෙන ඒව සත්වයේ මොකුත් නෑ කියලා. අන්නේ වගේ ඥානයක් තියෙනවා. ඒ සිත එනවා එනවා එනවා යනවා එච්චරයි. ඒක මේ ලොකු එහෙම එහෙම එහෙම වරදුනා හරි ගියා කියලා කතාවක් ඒත් එක සිතක් විතරයි. ඒකට කම්පණය වෙන්න එහෙම දඟලන්න එහෙම තැනකට යන්නේ නැහැ එතකොට. හැබැයි මේ මේ ටිකෙන් ටික ටිකෙන් ටික ඔබේ තිබුණු අර ගිනි ගොඩක් අර හිත ඇතුලේ හැම එකටම රිංගන ඇලෙන ගැටෙන ඒ ස්වභාවය තුනී වෙවි තුනී වෙවි යනවා. මේ ප්‍රතිපදාව තුළ තුනී වෙවි යනවා. ඒක තුළ ඔබට එනවා මහා සාන්ත ස්වરૂපයක් එනවා. මහා සාන්ත සෝයක් එනවා. මේකේ කම්පණය වෙන්නේ නැතිකොට ඒ සෝයක් දැනෙනවා. ඒ එකකවත් ගින්දරක් වගේ පත්තු වෙන්නේ එක සිතකවත් පත්තු වෙන්නේ සිත සිතින් මිදෙනවා. අන සද්දා සත් ඇත්ත පරණක හිතේ වීරිය මුලින් ඔබ උත්සාහ කරන එක. ඊට පස්සේ සදා වීර සතිය ඔබට ටිකෙන් ටික ටිකෙන් ටික පේන ගන්න එක. දැන් වීරිය වීරිය මුලින් අමාරුවෙන් පේන්නේ. දැන් මේ ඉබේම පේනවා සිත. අර දැන් පුරුදු කරපු නිසා පේන්න ගන්නවා. සද්ධා වීරිය සති සමාධි. ඊළඟ ඔබට ඒක තමයි සාමාන්‍ය සමාධිය. හැම ඉරියව්වෙම තියෙනවා ඒ සමාධිය. ඒක අනිමිත්ත සමාධිය. මේ ලෝකෝත්තර නිවන් මඟ. මේ ඔබ සතර අපායෙන් මිදෙන වැඩපිළිවෙල. මේ මොහොතේම ඔබ සෝවන් වෙනවා. ඇත්තටම මේ ටික ඔබ මේ ප්‍රතිපදාවේ ඉන්නේ සෝවන් මාර්ගය තුලයි. ඔබ සෝවන්. ඇත්තට මේ ධර්මයේ සත්‍ය ඥානය කියන්නේ දර්ශන සමාපත්තිය නැතුව මේ සිත දකින්න බෑ. දර්ශන සමාපත්තිය ඒ ඒ අපි ධර්මයේ අඳට හොයලා දැනගෙන අහලා ගත ඒ ඒ දර්ශනේ සත්‍ය ලෝකයේ ඇත්ත මොකද්ද කියලා දැන නැතුව අපිට මේක කරන්න බෑ. අපි දන්නවා දැන් මේ මේ ලෝකයේ ඇත්ත. අපි දන්නවා මේ බාහිර මොකුත් නැති බව. අපි දන්නවා මේ අපේ සිත තුළම හටගන්නේ. අපි දන්නවා ඒම සිතේ දෙයක් නැති බව. අපි දන්නවා ඒකත් පවත් ඒකත් ඒකත් නැහැ මොකුත් නැති මේ මොහොතේ සිතත් පණවන්න බැරි බව. අපි දන්නවා ඒ හිස්කම. ඒක ඇවිල්ලා අවබෝධයක්. ඒක ඇවිල්ලා අපේ දැනුමක් මුලින්. ඒක තමයි දැන් මේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඇත්ත බවට. ඇත්ත වීගෙන යනවා. මේ තමයි ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව තුළ ඔබ මහ දියුණුවක් ලබනවා. ඔබ අටලෝ දහමින් කම්පානවන මහා මුනිවරයෙක්ගේ ස්වභාවයටපත් වෙනවා. හැබැයි මේ ලෝතර සුවේ ඔබට දැන් දැනෙන්න ගන්නවා. මේ තුල අර සිතුවිලි වලට රිංගන manussකම් ඒ මිනිස්සයා කියන ඒ තැන ඔබට පේන්න ගන්නවා. පෘථග්ජන භූමිය ඔබට පේනවා. ඔබ එතනින් මිදෙනවා. මේ ලෝකෝත්තර භූමිය. ඔබ දැන් මිනිසෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් දුක් විඳින සැප විඳින කෙනා නෙමෙයි. ඔබට දුක් සැප නැහැ. ඔබ දුක් විඳින සැප විඳින තැනින් මිදෙනවා ඔබට පේනවා දැනෙනවා. ඒක දැනෙනකොටම ඔබට දැනෙනවා ඔබ අනිත් අය වගේ කම්පණය වෙන තැන්වල ඔබ කම්පණය නොවන බව. ඔබට දැනෙනවා දැන් මෙතන කෙනා නැති වෙන එක ප්‍රත්‍යක්ෂතාවයකට වැටෙනවා ඔබ. ඔබ සබදාම දකින්නේ හැමතැනම. මෙතන සබදාම පමණයි. මෙතන කෙනෙක් එහෙම පනවන්න බැරි. ඒක ඔබ ටිකෙන් ටික ටිකෙන් ටික සත්‍ය වේගෙන යනවා. මේ ප්‍රතිපදාව වඩනකොට අර පංචේන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම බවට පත් වෙනවා. සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඔබගේ ප්‍රඥාව සිතේ අනිත්‍ය දකින්න එකයි. සිත අනිත්‍ය දකින්න කියන්නේ ඇත්ත දකින්න එකයි. සිතේ ඇත්ත දකිනකොට සිතක් පණවන්න බැරි වෙනවා. එතන සිත අනිත්‍යය කියන යනවා. රූපයක් ඇත්තක් වෙන්නේ රූපයක් පණවන්නත් බෑ. රූපයෙන් මිදිලා, ආબોධයෙන් මිදිලා මේ ප්‍රතිපදාව අති විශිෂ්ටයි. මේ ඒකායන මඟ එකම මඟ නිවනට තියෙන. ඒකායන මග්ගෝ ආම්බික්කවේ මානිනි එකම මගයි නිවනට තියෙන්නේ. අතිසියුම් තැනක් මෙතන. මේ ප්‍රතිපදාව තුළ යන කෙනාට අර ඒ සිතේ තියෙන ඒ ඇලෙන ගැටෙන ඒ ඒ ස්වභාවය ටික ටික මිදි මිදි යනවා. ටිකින් ටික ටිකින් ටික හැට දැනෙනවා. ඉස්සර මම මෙයාට කම්පණය වුණා. දැන් කම්පණය වෙන්නේ දැන් මේ ස්වභාවය දකින්න හැම මොහොතෙම ඇත්ත දකින්නවා. සද්දයක් එනකොටත් සද්දේ බාහිර නෙමෙයි. මේ සම්මුති ප්‍රඥාප්ති අපි શબ્දයෙන් කතා කරනවා. શબ્දේ શબ્දයක් වෙන්නේ නැහැ එතකොට. අපිට શબ્දේ දෙයක් වෙලා අපි මේ ධර්මයේ නොදන්න නොදන්න තැන අපි shabd දෙයක් කරගෙනයි තියෙන්නේ. නමුත් අපි මේ ධර්මයේ දැක්ක ගමන් අපිට තේරෙනවා shabd දෙයක් නොවන බව. ඒතර අපිට තේරෙනවා අපි මේ ඉතින් තියෙන දේවල් එළියෙන් ගන්න යන්නේ නැහැ. අපි එළිය කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. අපි ඒතර වාඩි වෙලා අපි ඒතර අපේ හිත දකින්න අපි අපි සතුටුයි ඒ කටයුත්තට. ඒක නිසා අපි මෙතනදී පරයන්කේට භාවනාවට මේ භාවනාවක් මෙතන හතර ඉරියව්වෙම තියෙනවා අපි. අපි අපි විවේකීව ඉන්න වෙලාවට අපි විවේකීව ඉන්න කැමති ගොඩක් වෙලාවට. අපි ගොඩක් වෙලාවට විවේකීව තමයි ඉන්නේ. අපිට මොකද අපිට දුවන රේස් එකක් නැහැ. අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. අපි විවේකයි. අපිට විවේකේ අපිට විවේකේ දැනෙනවා හැම මොහොතෙම. ඒ නිසා අපි විවේකීව ඉන්නවා. අපිට අපිට මොකුත් ගැටුමක් නැහැ. මොකුත් මෙතන කියන දෙයක්වත් නැහැ. හරි සුන්දර කතාවක් තියෙනවා. විසිත මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. අතර මේ මේ අපිට කතා කරනකොට මේ කතා කරන ඔබට මේ භාෂාව පවා සම්මුතියේ මේ මානසිකාර කතා කරන්නේ. ඒකත් අපි මේ හදලා කතා කරන එකත් වදයක්. ඇත්තටම කියනවා නම් මේක වදයක් නොකර අර ඒකත් අර ස්වභාවය තුළ දකින්න එකට අපේ එතනට යනවා. එතකොට ඒක ඒක කෙනෙක් පුච්චලෙක් නැති එතරත් ස්වභාවයක් විතරක් වෙනවා. වචනේ වචනයක් විතරයි. කිව්ව ඉවරක් කරනවා. එතන මෙතනයි කියන තැන ඔබ ප්‍රතිපදාව තුළ මේ විරාකයේ තියෙන තැන ඔබේ පින් ප්‍රතිපදාව තුළ මේ ඔබ සිත දකිමින් මිදෙන එක ඔබ මුලින් කරේ ඕනකමින්නේ. මුලින් කරේ ඔබ උත්සාහ කළානේ, වීරය කළානේ. පස්සේ ඔබට මේක දැනෙන තැනට එනවානේ. දව ශ්‍රමණේ. භික්ෂුව. ඔබ සිත දකිමින් මිදෙනවා. සමහර වෙලාවට ඔබට තේරෙන කිසි තේරුමක් නැහැ කරන දේවල්. කිසි හරයක් නැහැ, පළක් නැහැ, වැඩක් නැහැ. නමුත් ඒ ඒක ඒක ඔය ක්‍රියාවක් විදියට ඔය ගස්වල අතු වෙල්ලෙන හේතුවක් ඇතුව නෙමෙයි. ඔබේ කටේ සිද්ධ වෙන හේතුවක් ඇතුව නෙමෙයි. හේතුවක් නෑ නමුත් වෙනවා. ඒ කියන්නේ වැරදියට ගන්න එපා මේ වචන. නමුත් මෙතන පෙන්වන්න ඕනේ අපිට තැනක් තියෙනවා. මේකට කිසිම හරයක් නැහැ. වෙන කියන දෙයක් නැහැ. මෙතන තියෙනවා විරාගයක්. මෙතන තියෙනවා නිබ්බිදාවක්. මෙතන තියෙනවා නොයල්මක් විරාගයේ ස්වභාවය මිදීමක් නිබ්බිදාවක් නිබ්බිදා කියන්නේ කලකිරීම. නමුත් මෙතන තියෙන්නේ ඇත්තටම වටිනාකමක් නැති වෙන එක. හැම එකකම වටිනාකමක්. හැම සිතම දකින ඒ සිතම මෙතන සිත සිතක් විතරයි. ඒකේ ඒකේ අගේ නැති වෙනකොට ඒක නිබ්බිදා විරාගයට එනවා. නිබ්බිදාන්ති විරාගාන්ති කියන තැනට එනවා. ක්ෂණපිතන්ති විරාගන්ති විරාගන්ති නේද? සිත එතන එතන මිදි මිදි යනවා. ශුන්‍ය වෙගෙන යනවා. නිරෝධන්ති පටිසක්කන්. නමුත් අපි මේ පටිසක්කන් පස්සේ දැන් අපිට තාම මේ තැන අපි පුහුණු වෙනවා. මේ කතා කරන මේ කෙනෙක් විදිහට දකිනා නම් කෙනා තව rahat වෙලා නැහැ. ඒ කෙනා දන්නවා. තාම මේ මේ මාර්ගය තුළ අපි පුහුණු වෙනවා කියලා. අපි මුකුත් ඒවා කියන්නේ නැහැ. අපි සෝවාන්ද අනාගාමිද රාහත්දෝ ගැන අපි කතා කරන්නේ අපි අපි ඒවා අපිට කොහොමත්ම පණවන්නේ අපිට මේ මිදෙන එක විතරයි වැදගත්. අපේ සිත දකලා අපි සිතේ මිදි මිදි යනවා දකිනවා. අපිට ඒක දැනෙනවා. අපි මේ ප්‍රතිපදාව පුරනවා. ඒ ප්‍රතිපදාව අපිට ප්‍රත්‍යක්ෂයි. ඒක අපිට අපිට ලෝතුරු සොය දැනෙනවා. අපිට මේ සිත ඇතුලෙන් අපිට අපි ඔබට ඉදිරිපත් කරපු කාරණා ඒවා අපි ඔබට ඉදිරිපත් කරනකොට අපි සමහරවිට කෑ ගහනවා ඉතින් කියනකොට ඉතින් මේක භාෂාවනේ ඒක ඉතින් අපි ඒ මේ ස්වරාලේ මේක මේක ඔබ දන්නවනේ අපිට උප්පත්තියෙන් ලැබුණු මේ ශරීර ධාතුව තුළ ශබ්දේ ඒවම සේරම ඒවා අපිට අසරණයි අපිට මේ මොහොතේම දැනෙනවා ඒනට ඒක හරි නෑ කියලා එහෙම කීප එකක් හරි නෑ හැම මොහොතෙම ඒක දැනෙනවා ඒ කතා කරනවා කියනවා. හැබැයි මේ මොහොතේම දැනෙනවා එහෙම නොකිය. එහෙම ඒ විදිහට ඉදිරිපත් නොවුණා නම් හොඳයි කියලා. නමුත් එහෙම වෙන්නේ ඉතින් අපි අපි මාර්ගය තුලනේ කටයුතු කරන්නේ. යෝගාචරයෙන්නේ. අපි ප්‍රතිපදාවෙන් ඉන්නේ. ඉතින් අපි මෙහෙම මේ තව ටිකක් අපි මෙහෙම පුහුණු වෙන්න ඕනේ. එතන තමයි අපි හැමතෙම මොහොතේම අපේ හිත තියෙන. මොකද මේ පටිනිස්සක් ගන්න පස්සේ කියන තැන මේ සිත සකස් වෙන අපිට අපිට මේ සිත ඒ කියන්නේ මෙතන තියෙන ගැඹුරු තනක් මේ අපේ ඇලෙන ගැටෙන ස්වභාවය තුනී වේගෙන ගියාට තාම නැති වෙලා නැති බව අපිට දැනෙනවා. ඒතකොට අපි දන්නවා එතකන් අපේ රහත්භාවය ගැන අපි දන්නවා අපි රහත්ලා නැහැ කියලා. මොකද මේක තාම අපිට දැනෙන මේ ඇලෙන ගැටෙන ස්වභාවය තාම තියෙනවා කියන එක දැනනවා. ඒක නැති වෙන්න ඕනේ. ඒක නැතුනොත් අපි පටිනිස්සක් ගන්න පස්සේ නැවත ඒ ගැට ගැහෙන්නේ නැහැ. පටිනිස්සක් ගන්න. නිස්සක් ගන්න නැහැ. ගැටේ ඇත්තරනවා ගැටේ මිදිලා නැහැ. තම ගැටේ ගෑනවා. ගැටේ ගෑනවා කියන්නේ මේ ලොකුවට ඉස්සර වගේ එහෙම වර පු탁ජන භූමිය වගේ දැන් ගැට ගෑන්නේ නමුත් අපිට තාම මේකේ ඇලෙන ගැටන ස්වභාවය අර කෙලෙසි ස්වභාවයනේ මේ තියෙන්නේ කියන එක තේරෙනවා. ඒක තේරෙන ඒක තාම තුනී වෙවි තුනී වෙවි යනවා. ඒ තුනී වෙවි තුනී වෙවි තමයි යන්නේ. ඒව තමයි මේ මාර්ගය යන්නේ. මේක තුනී වෙවි තුනී වෙවි අර සුකු සුකුම සත්‍ය සංඥාව කියන සංඥාව සුකුම වෙවි සුකුම වෙවි සංඥාව දැනෙන්නේ නැති ස්වභාවයට දිය වෙවි යනවානේ. අන්නේ සංඥාව සියුම් වෙවි යන අපිට දැනෙනවා. අපිට දැනෙනවා මේ දැන් ලොකු සංඥායම ඝන ස්වභාවයෙන් අපිට දැනෙන්නේ නැහැ දැන්. අපේ ඒවා ටික ටික ටික ටික ටික ටික ටික අපේ ඥානවලටනේ අපි අපි ඔබට ඉදිරිපත් කරා පුබ්බේ ඥාසෝ ඥානේ අපි අපට කිව්වා මේ සිත ඒ මොහොතේ දකිනවා ඊගා මොහොතේ පොත දකිනවා ඊගා මොහොතේ බිත්තිය දකිනවා ඒ සිත මේ සිත ඒ ස්කන්ධ හැඩතල වෙනයි ඒ හැඩතල වෙනයි ඒ නිසා ඒ ඒ හේතු නිසා ඒ සිත සකස් වන ඒ ස්කන්ධය නිසා ඒ සිත සකස් වන එතන එතන මුළු මේ සිතම ඇති වෙනවා මුළු සිතම නැති වෙනවා අතර මේ ඔක්කොම කිව්වේ ඥාණයෙන් අපිට දැනෙන ඥාණයෙන්මයි කිව්වේ අපේ අපි ඒව චුතුප්පත් ඥානෙ කියලා කිව්වේ අපිට දැනෙනේම එහෙම අපිට දැනෙනවා එහෙම. ඒක දැනෙනවා පුබ්බේනස ඥානෙ මේක අපිට දැනෙනවා ඒකයි කියලා. අපි කිව්ව දේ වරදක් තියෙනවා අපි සමා අපිට ඉතින් කරුණා කරන්න. මොකද අපිට දැනෙන දේ අපි කිව්වා. අපේ පොත්වල එහෙම එහෙම අපි දැක්කේ නැහැ. නමුත් අපිට ප්‍රායෝගිකව දැක්කා. ප්‍රායෝගිකව දැක්කින්ද කිව්වා වරදක් කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒක එක්කෙනාට දැනෙන හැටි. නමුත් අපිට මේක දැනෙනවා ඇත්ත කියලා. අපේ ප්‍රායෝගිකව මේක අත්දැකීම් තියෙනවා. ඒක නිසා අපිට චතුප්පඥානීය විදිහට කියන්න හැකියාවක් තිබුණා. මේ සිත ඉපදෙනවා, අට ගන්නවා, නිරුද්ධ වෙනවා. අපිට ඊගාසිතත් වෙනවා, අට ගන්නවා, නිරුද්ධ වෙනවා. චුති උප්පත්, චුති උප්පත්. අපි දකිනවා භාවයේ මේ දෙසිත අටගත්තොත් පොත කියන ඒ හැදෙනවා. ජාතිය භවය දෙන භවය යනකොට පොත උපදිනවා නැති වෙනවා ඒකත් දකිනවා ඊගාස හිතනකොට ඒ පොත නැති වුණා ඊගාසතර විත්‍ය ඉපදුණා ඒ වල විත්‍ය නැති වුණා ඊගාසතර මල ඉපදුණා ඒ මලත් නැති වුණා ඊගාසතර පුටු ඉපදුණා එතනම චුති උප්පත්ති චුති උප්පත්ති හැමතැනම හැමතැනම උපතක් මරණක් තියෙනවා එතකොට අපි දැක්කා මේ හැමතැනම අපි උදාහරණයක් විදිහට ඔබට නිකන් උපමාවක් කරන් පෙන්වුවේ හැබැයි අපිට දැනෙන අපි හැම මොහොතෙම දකිනවා අපිට මේ මූණ හොදන්න ගියත් දත් මදින්න ගියත් මේ අපි ඇඳුමක් අඳින්න ගියත් අපි ඇවිදින්න ගියත් අපි කොණ්ඩේ පීරුවත් අපි මොකක් කරත් අපිට දැනෙනවා අපිට දැනෙනවා ඉතින් අපිට දැනෙනවා අපි ඇත්තටම දැන් ගියෙක් විදිහට මේම කටයුතු කරාට අපිට දැනෙනවා මේ තිසි තේරුමක් නැති බව අපිට දැක්කින දැන් මේ ඔක්කොම එක ස්වභාවයට වැටෙනින්ද අපිට දැනෙනවා මේවා ඉතින් කරත් එකයි නැත්ත් එකයි මේ මේ අමුතු ස්වභාවයක් අපිට හැම මොහොතෙම මේ දැනෙනවා. ඒක නැති කරන්න බෑ. මේවට අපි අපිට දැන් මේ දරුවෙක් මැරුණයි කියන එක මාළුක දෙයක් නෙමෙයිනේ. අපිට නම් ඒක මාළුක දෙයක් නෙමෙයි. අපි කියලත් අපිට කියවෙනවත් එක්කලා නිකන් ඕක පොළොවට පස්සලා ගියට ඒකේ ඇත්තට දෙයක් නැහැ. අපිට නම් මුකුත් දැනෙන එකක් නැහැ. දරුවෝ මලයි කියලාවත් එහෙම දැනෙන එකක් නැහැ. දරුවෙක් කියන එක කැතෙත් නැහැ. ඉතින් කොහොමද එහෙම වෙන්නේ? මේ තියෙන ඇදෙන්නේ අවුරුන් ගෙවල් කඩාගෙන යන කියලාත් එහෙම දෙයක් නැහැනේ. මේ හරි හරි පුදුම තැනකට එනවනේ. මේ අතර කෑම කෑවෙන සමහරවිට අපි කන්නේත් නෑ දවල්ට කන්නම්. එහෙම අපිට අවශ්‍යතාවයක්වත් නෑ අපිට සමහරවිට මගේ ඇරිලා. සමහරවිට අපි රැට කාලත් නෑ. ඒක මගේ ඇරිලා. සමහරවිට අපි දෙවිලම උන්ගෙලම කාලා නෑ. ඒක අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ. එහෙම ඕනේ කියන එහෙම එහෙම ගිහිල්ලා නැහැ. ඒකේ ඒ තිබ්බොත් එහෙම වුණොත් එහෙමයි මේ වුණොත් මෙහෙමයි. එහෙම මේ එහෙම මේ මේ අපිට මේ සල්ලි එහෙම කියලා අතර අපි සල්ලි නම් මොකුත් හොයන්නෙත් නැහැ. තිබුණත් එකයි නැතත් එකයි. මොකද්ද පෙර අපිට තේරෙන්නේ නැහැ කියන්නේ නමුත් අපිට නැති වෙන්නෙත් නැහැ. නැතුණයි කියලා සමහරවල් නැහැ. රුපියලක්වත් අතේ නැහැ. ඒක අපිට වැඩකුත් නැහැ. වැඩක් නැහැ අපි මොකක් හරි කරන දෙයට ඒ කරන දේ මොන හරි පුළුවන් විදිහට කරා එච්චරයි. ආයේ ඒක වැඩක් නැහැ අපිට. රුපියලක්වත් වැඩක් නැහැ. අපිට තේරෙන්නේ නැහැ කියන තව කෙනෙකුට අපිට මේක වැඩක් නැහැ. අපි මේක අපි මේක හොයන්නෙත් නැහැ. අපිට හිත මොන වුණත් අපිට කරන්න දෙයක්වත් නැහැ. අපිට වැඩකුත් නැහැ. අපිට හිත කියලා කතාවක් නැහැ. අපිට අපිට ඔබට තේරුම් කරන්න බෑ. මෙතන හරි පුදුම තැනක්. මේ මේ සිත දකින මිදමින් යන තැන ප්‍රතිපදාවට එනකොට ඔබ ඉන්නේ ඔබ ගිනි ගන්න නැහෙනි සල්ලි නැහැ කියලා. ද මිනිස්සු කොච්චර දුක් වෙනවද සල්ලි නැහැ කියලා. අපිට එහෙම දැනෙන්නේවත් නැහැ. තිබ්බොත් කෑව නැත්තන් නැහැ. හරි පුදුම හිතේ. පුදුම හිතේ ඒ ඒ අයට ඕන නිසා ඒ අයට ඕන විදිහට ඔක්කොම ඉඩ දීලා අපි සිනිහඬ ඉන්නවා. ආ මුකුත් කියන්නේ යන්නෙත් නැහැ. අපි ධර්මයමයි දකින්නේ. ධර්මය දකිනකොට හිත විතරයි. ඒ මොහොතේ සිත දකින්න එච්චරයි. හරි පුදුම කතාවක් තියෙන්නේ. දැන් ගිහියෙක් නේ. දැන් ගිහියෙක් කියලා එහෙම දෙයක් නෑනේ. මේ මේ දසිත දකින් මිදමින් යනවා එච්චරයි. මේ ගිහියෙක්ද පැවිද්දේද ඔය කතාවක් නෑනේ. ඔක්කොම තියෙන සිතුවිලි. ඒක තීර ගන්න සිතක් විතරයිනේ. ඒක මායාවක් බොරුවක් නේ ඒකත්. දැන් මේක මායාවක්. මේක මේ මේ මොහොතත් මේ මොහොත මේ මොහොතත් නැති තැනක් නේ මෙතන තියෙන්නේ. අපි මොහොත කියන තමයි මොහොතර තමයි අපි හැම එකම එන්නේ ටික ටික. ඒකත් නැහැනේ. ඒක ශුන්‍යයිනේ. ශුන්‍ය කියන්නේ මොකුත් නැහැනේ හිස්නේ. සබදාම් වගේ. සබදාම් කියන්නේ දැන් සබදාම් මොකුත් නැහැනේ. සබදාම් කියන්නේ දැන් ගස් hina වෙනවද? ගස් අඬනවද? ගස් ගස් වල මොකක් කතාවක් තියෙනවද? ගස් අතු අතු සෙල වෙන්නේ ගස් ඔය මොකුත් නැහැනේ නිකන් ක්‍රියාවලියක් විතරයි. ඇත්තටම මේ මාර්ගයේ මේ විදිහට ප්‍රතිපදා පුරනවා නම් ඒ කෙනා ක්‍රියාසිතක් තමයි දකින්නේ. ඒ කෙනාට මේකේ මේකේ මේ මේකේ කුසල් අකුසල් පින්පව වෙන්නේ කොහොමද කියලා අපිටත් දන්නේ. ඒ එන්නේ එහෙම කතාවක් මේකේ නැති වෙනවා. ඒකට හේතුව බාහිරේම මුකුත් එයාට හම් වෙන්නේ එයා දකින්නේ මේ මොතේ තාට ගත්තා නැති වුණා. ඒ කියන්නේ බාහිරට මේ බාහිරේ මුකුත් නැහැ සිතන්නේ යට ගන්නෙ. බාහිර කිසි දෙයක් නැහැ නේ එහෙම කතාවක්. ඒකට මොකක්ද දැන් දැන් කොහොමද පින් දැන් කොහොමද දාන්නේ දෙන්නේ දැන් කොහොමද පින් කරන්නේ එයාට එහෙම දුන්නත් ඒක පින් කතාවක් නෑ එහෙම කරත් දැන් අපි එහෙම අපි එහෙම කරනවනේ අපි දැන් ඉංග්‍රීසි එකේ මොනවද අතේ මොනවද තිබ්බොත් ඒක දෙනවනේ ඒක උනායි කියලා ඒක අපි පින් ඒව කතා නෑ අර මොකද ඒක ඒ වෙලට ඒ වෙලට කරන එක වෙලට එයා ඉල්ලන දුන්නා ඉවරයි ඒ කතාවක් නෑ ඉන් එහාට ආයි මේක මේ පිං කතා පිං කරන්න ඕනේ දිව්‍ය ලෝකේ. එහෙම කතා නෑ අපිට. අපිට දිව්‍ය ලෝකේ සිතක් විතරයිනේ. ඒක සිතුවිල්ලක් විතරයි සංකාරයක්. එහෙම එකකුත් අපිට මුකුත් වෙන්නේ නෑ. නිරයක් කරේ ඒකත් සිතුවිල්ලක් නේ සිතේ නේ තියෙන්නේ. ඒ සිතේ තියෙන මායාවක් නේ. විඥානේ මායාවනේ. එහෙම දේවල් මුකුත් හම්බ වෙන්නේ නැහැ. කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ දිව්‍ය ලෝක නිරය ඒවා මේ මොකක්වත් නැහැ. මේ කතාව අවබෝධ වුණාම තමයි ඒක එතනට එන්නේ. එතකන් අරයාගේ එහෙම භවයක් තියෙනකන් එළිය දෙයක් තියෙනානේ. එතකන් එයාට ඒක එන්නේ එයා එතනටපත් වෙන්නේ එයා ඉන්නවනේ. එළිය දෙයක් හරි තියෙනවනේ. දැන් මෙතන කෙනෙක් නෑ. එළිය මුකුත් එහෙම එහෙම එහෙම එළිය මුකුත් හම්බෙන්නේ නැහැ. කෙනෙක් හම්බෙන්නේ නැහැ. මුකුත් නැහැ. ඒ මොහොතේ දකින්න දකින්න එක විතරයි. අපි දන්නවා මේ සිත කියන්නේ අපිට මේ දකින්න එක විතරයි. ඇහෙන එක විතරයි. සද්ද විතරයි. සද්ද සද්දයක් විතරයි. ඒක පේන එක ඒක මේක සිත දකින්න ඕනේ. සිත දකින්න ඕනේ ඔබ වෙන මුකුත් කරන්න නැහැ. මුලින් ඔබ කරන්නේ සිත දකින්න එකමයි. දැකලා එතන එතන එතන එතන එතන එතන දකින්න. එතන ඔච්චර ඔබ ඒක බල බල යනකොට ප්‍රතිපදාව ඒක නම් ඒක බලපල යන. එතකොට ඔක්කොම ධර්ම ගැලපෙනවා. සමුදේ දෙයක් අරගත්තොත් එළියෙන් තමයි සමුදේ තියෙන්නේ. එක දෙයක් ඒවත් එක දුකක්. ඒක ඒ ඒයි දෙයක් තියෙනවනේ දෙයක් තියෙනවනේ ඒක ඇලෙනවනේ ගැටෙනවනේ. ඇලෙන ගැටෙන එක තමයි දුක කියන්නේ. වෙන එකක් නෙමෙයි. ඉතින් ඒක දෙයක් නැති වෙනකොට ඇලෙන ගැටෙන එකක් නැති වෙනකොට නිරෝධයක් කියන්නේ. ඉතින් ඒක දකින්න කියන ප්‍රතිපදාව. ඉතින් ඔත්තන්ට ඔත්තන්ට ඔබ එන්න කොහොම හරි ප්‍රතිපදාවට එන්න කොහොම හරි. ඔබ මේ දුකක් මොකක්වත් ඔබට දුකක් එන්නේ ඔබ සියලු දුකෙන් මිදෙනවා. ඒ මහසෝයක් ඔබට දැන ඔබ විවේකයට ඇලුම් කරන ඔබට හැමදේම හොඳට දැනෙන ගන්න ඔය ඔය ඔය ඔය කුරු ලෝකයේ වගේ සියුම් සියුම් දේවල් ඒ හැම එකටම 100ක් තියෙනවා ඒ 100ක් එක්කලා මේ සිත මේ සිත ඇති වෙනව නැති වෙනව දකිනවා ඒ දකිනවත් එක්කම මා විවේකී සෝයක් දැනෙනවා මා අමුතු සෝයක් දැනෙනවා ඒ කියන්නේ කලින් මුලින් මුලින් මේකේ ස්වභාවය අමුතු විදිහට වෙනස් වෙවි වෙනවා ඒ කියන්නේ මේ මුලින් මුලින් ඇහුන් නැති දේවලුත් අර සියුම් වෙන හිතට දැනෙන්න ගන්නවා. නමුත් ඊට පස්සේ ඒකත් අර හරසුන් වෙන තැනට එනකොට සියල්ල නිකන් පා වෙනවා වගේ ස්වභාවයකට එනවා. නිකන් අර නිකන් අර මියන් අර පා වෙන ස්වභාවයක් සිතට ඔබට මේක ඉතින් මේ අපි මේ කියන එකත් වැරදි මොකද මේ කියන එක ඔබට දැන් සිතක් බවට සකස් වෙනවනේ. නමුත් මේක ඔබට අත්දැකීමක් වෙනවා. ප්‍රතිපදාවට එන්න. එළුල් කපන්න, කුසිය උයන් හැමදේම කරන්න. ඒ ගමන් හිත දකින්න. රස්සාව කරන්න. ව්‍යාපාරය කරන්න. ගනුදෙනු කරන්න. ඒකකටවත් රින්ගන්න නැතුව, ඇලෙන්න නැතුව. ඔබ බොහොම සැහැල්ලුවේ හැම එකකින්ම මිදිලා ඔබේ චරිත ස්වභාව ජීවිතේ අර්සෝතපන්න ස්වභාවයටපත් වෙලා ඒ සෝතපන්න මාර්ගයේ අඳුනගෙන ඒ මේ ජීවත් වෙන මොහොතේම ඒ නිවන් සුවය විඳින්න. ඒ නිවන් සුවය අපට දැනේ. නිවන තුල තියෙන සුවයක්. හැබැයි මිනිස්සු හිතනවා ගැන හොයාගෙන යන සුවයක් නෙමෙයි. සියල්ල අත්හැරනකොට එන දැනෙන සැහැල්ලුව තමයි සුඛේ. ඒ සුඛේ ඔබට දැනෙනවා. ඒ සුඛය තුල ප්‍රීතියක් තියෙනවා. මෙතන බොජ්ජංග තියෙනවා. මෙතන තියෙනවා සති. සතිය කියන්නේ මේ සිත දකින සතිය. ධම්මවිජේ ඒ මොහොතේ ධර්මයේ දකිනවා. විජේ මෙතන තියෙන සති ධම්මවිජේ ප්‍රීති මෙතන ප්‍රීතියක් තියෙන පස්සද්ධි සමාධි උපේක්ඛා මේක පස්සද්ධි සහැල්ලුවක් තියෙනවා. සොය තුළ සොකේ තුළ ප්‍රීතියක් තියෙනවා. මේ තුළ සමාධියක් තියෙනවා. දකින්න තැන් සමාධියක් අනිමිත්‍ය සමාධිය. උපේක්ඛාව තියෙනවා මේ තුළ. කිසි දෙයකට උපේක්ඛා සිත ස්වභාවය ඇලෙන ගැටෙන ස්වභාවය මෙතනත උපේක්ඛා ඇති. බොජ්ජංග සත්‍විස් පොතපාශය ධර්ම තියෙනවා. ආරෂ්ඨාංග මාර්ගෙම තියෙනවා. සම්මා දිට්ඨිය දෘෂ්ටියක් මෙතන හිටින්නේ සියල්ලම දෙනවා. මහා මෙතන මේ සම්මා දිට්ඨිය ඔබට හඳුන ගන්න ලැබෙනවා ආරි භූමිය මොකක්ද කියලා. ලෝතුරු සොය දැනෙනවා ලෝකෝත්තර භූමිය කිව්වොත් කෙටියෙන්ම කියන්න පුළුවන් තැන. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කියන තැන සියලු සංස්කාර සමතේ වෙලා සිතුවිලි සමතේ වෙලා සාන්ත ප්‍රණීත ඒතං සාන්තං ඒතං ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ සබ්බ ප්‍රතිපට්ඨිසක් සියලු අත්තරීම් අත් අල්ලගත් දේවල් අත්හැරන සබ්බ ප්‍රතිපට්ඨිසක් විරාගෝ අර නොයල්ම ඇලෙන්නේ තේක නිරෝධ මෙදෙනෙක් නිබ්බාන නිවන් දකිනවා මැරලා නෙමෙයි. මැරලා මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා අපි දන්නේ කවුද දන්නේ. නමුත් මේක අපේ අපි මේ මේකෙදි මේ ජීවිතේනේ අපි දැනගත්තේ. අපි දැනගත්තේ ආයි ඉපදෙනව මැරෙන කතා ආයි කලින් හිටියා ඒ ඔක්කොම මේ ජීවිතේ විඥානේ දැනගෙන ඉන්නේ. ඒ සිතුවිලිනේ මායාවනේ. ඒතර මේක අපි දැනගත්තේ මේක නිසා මේක පළවෙනි භවයත් මේකම නේද? අය දැනගත්තේ දැන් දැන් මෙච්චර කාලයක් අසංකේ කල්පලක්ෂයක් හිටියකොත් ඒකත් සිතුවිල්ලක්නේ. දැන් 2500 බුදුන් වහන්සේ කතා ඒකත් සිතුවිල්ලක්නේ. සියල්ලම සිතුවිල්ලේ විඥානයේ අනිච්චාරණ සංඛාරානේ. නැත්ත සබ්බ සංඛාර අනිච්චානේ. ඉති අදාපඤ්ඤාය පස්සති. අතිනිපන්ති දුක්ඛේ. ඒසමග්ගෝ විසුද්ධියයි කම්මකයයි විසුද්ධියයි. මේ විසුද්ධියයි. සංඛාර සමතයක් තියෙනවා. ඔබට ඒක දැනෙනවද? ඉතින් මේ තුල තියෙන සෝය මේක මේක මේක මේක අන්තිම භවය මේක. අයි භවයක් දැන් මේ මොහොතේ. මේ මරණ එකක් නෙමෙයි, මරණ මොහොත එකක් නෙමෙයි. මේ මොහොතේම මේ මේ දැන් මේ භවය මෙතන එතන භවයක් හම්බෙන්නේ භව නිරෝධයක් එන්නේ. එනේනතර නිරෝධයක් වෙන සිත මිති මිති යනවා. මුළු ලෝකෙම මිදෙන තරක් යන්නේ. මුළු ලෝකෙම මිදිලා ලෝකයක් නෑ ලෝකෙත් සිතක් ඒකත් මිදිලා. අන්තිම මුකුත් මේකේ මේකේ මහා සුවයක් සාන්ත තැනක් තියෙන්නේ. අපිට දැනෙන්නේ එතකොට අර ප්‍රථම නිබ්බන් සූත්‍රය. අත්ති භික්කවේ තදායතන. න පටවින ආපොන්න තේජොන්න වාය. එහෙම මුකුත් නෑ තමයි. නා කසන විඥාන නා කිඥාන නා සන්න නා සංඥා. මුකුත් නෑ. සිතත් අන්තිමටම නෑනේ විඥානෙත් නෑ. නෑ මුකුත් තියනවා කියනත් බෑ නසනස සංඥාවක් නෑ. සුකුමේ කියනවා. ඉතින් මෙලොවත් නෑ පරලොවත් නෑ. නායන් ලෝකෝ න පරලෝකෝ නෝබ චන්දිමසූර්ය සඳහිරු කියලා මුකුත් මේ ඔක්කොම සිතුවේ. නාගති නග නචුති ඉපතක් නෑ ආයමක් නෑ. දාපතිත්තං අපවත්තං අනාරම්මන පැවැත්මක් නෑ ප්‍රතිෂ්ඨාවක් නෑ ආරම්මණයක් නෑ. ඒ සේවනේත දුක්ඛ සාත මේ දුකෙන් මිදෙන්න එහෙමනම් ඔබටත් මේ ධර්මය අවබෝධ වෙන්න ඕනේ. ප්‍රතිපදාව හරියට පුරන්න ඕනේ. ඔබ ප්‍රතිපදාව ගලප ගන්න. ඔබ අද දවසේ ඉඳලා එක දවසට එකින් එක එකින් එක පුළුවන් විදියට හිත බලන්න. හිත දකින්න. හිතෙන් මෙතෙන්. ඔබ නිවන් දකින්න. වෙන මුකුත් ඔය එක එක දේවල් හිතන්න එපා. මුකුත් වැඩක් නැහැ. කිසිම දෙයක් ඔබ මොන දේවල් මත ඒවලට ඒක ඔය ක්‍රියාවක් විදියට කරන්න එච්චරයි. ඕනම දෙයක් ආමිස පූජා වේවා ඕනම දෙයක් ඒවා ඕනට මුකුත් ඔලුවට ගන්න ඕනේ නිකන් ක්‍රියාවක් විදියට හැමදේම සිත දකින්න මිදේ. ඒකත් සිත දකින්න මිදේ. මේකේ තියෙන ප්‍රතිපදාව විතරයි වැදගත්. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ. ප්‍රතිපදාවේ මාපු දන්නෝ මාපු දන්නෝ වෙති කියන්නේ. ඇත්තට ඔබට බුදුන් හම්බ වෙනවා. මේ සිතුවිලි වලින් මෙතන තැන. මේ සිත සිත දකිමින් සිත මිදෙන තැන බුද්ධ භාවය ඔබට පේනවා. ඔබට හමු වෙනවා බුදුන්. ජීවමානව බුදුන් දකිනවා ඔබ. බුදුන් ඉන්නේ මේ මේ සිතේ මේ මේ මොහතවත් නැති තැන ශුන්‍යයි. මුළු ලෝකෙම හිස් ශුන්‍යයි. කෙනෙක් උච්චනේ මුකුත් නැහැ. ක්‍රියාවක් විතරක් තියෙන තැන පේනවා. එතන බුදුන් බුද්ධ භාවයේ බුද්ධක්ෂණය ශුන්‍යතාවය තියෙන්නේ. ශුන්‍ය කියවත් නිවැරදි. හැබැයි මෙතන කෙලෙසි පැත්තේ ඔබ මිදෙනකන් ඔබ rahat වෙලා නැති බව දකින්න. එයයි රහස. මේකේ රහසක් තියෙනවා. ඒක තමයි ආසවක්ඛ්‍ය ඥානය. ඒකත් ඔබගෙන් නැති වුණොත් ඔබ තමයි මෙලව ශ්‍රේෂ්ඨම කෙනා. කෙනෙක් නැහැ. මෙතන කෙනෙක් නැහැ. නිවන් දකින කෙනෙක් නැහැ. ශ්‍රේෂ්ඨම කෙනෙක් නැහැ. නමුත් ඔබ මා රහතන් වහන්සේ නමක්. අපි එහෙම කියමු. රහ නැති තැන රහයි. රහ නැති තැන අරහත්ත්වය තියෙනවා. කිසිම රහක් නැහැ තමයි මේ අන්තිම මුකුත් නැති තැන. කෙනෙක් පුච්චිනේ මේ ආත්මීය සිතකට දකින්න බෑ. ආත්මීය සිත දකින්න ඥානයකින් අපට පේනවා මේ දේ. පේන්න ගන්නවා. මේ ආත්මීය සිත ඔබගේ ආත්මීය සිත තමයි මානීය ස්වභාවය පෙන්වන්නේ. ඒ ආත්මීය මානීය ස්වභාවය. ඒ අවිද්‍යාවත් ඒකමයි නැති වෙන්නේ. අවිද්‍යාව කියලා 아무ත දෙයක් නෙමෙයි. මේ මේ මේ මේ මෙතනම අවිද්‍යාව තියෙන්නේ. මේ මේ අවබෝධයක් එනකොට එනකොට අවිද්‍යාව තුනී වෙවි යනවා. ඔක්කොම එකට නැති වෙවි යනවා. අවිද්‍යාවත් නැති වෙන්නේ. ආත්මීය ගතිය නැති වෙන්නේ. මානීය ගතිය නැති වෙන්නේ. කෙලෙසිය ගතිය නැති ඔක්කොම එකට ආශ්‍රවිය ගතිය ඔක්කොම එකට නැති වෙන්නේ ඒකයි මේ අරූප රාග වල පෙන අර රූප රාග අරූප රාග මානෝත්ත්‍ච විද්‍යා කියන තැන ඒ ඒවා ගොඩක් කරාට ඔය පොද්දියා බලලා කියවන එක හොඳ ඒක ඒක අපි හිතන්නේ හරි කියලා පොත නෙමෙයි ඔබ ප්‍රායෝගික පැත්තට එන්න මේ නිවන් දකින්නවා මොකටද මොකටද තවත් ඒ මානසිකාර කර කර ඉන්නේ ඔබ ප්‍රතිපදාවට එන්න. දැන් ඔබ ධර්මයේ දන්නවනම් ඔබ ප්‍රතිපදාවට එන්න. ප්‍රතිපදාව තුළ ඔබට ප්‍රත්‍යක්ෂතාවය තුළ ලොකු සත්‍යක් වෙන්නයි. ඒක තමයි ඇත්ත. අපි ගොඩාක් දේවල් ඉන්නට කියන්නේ නැහැ. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේ ධර්මයේ ප්‍රායෝගික පැත්ත ඊටම වැදගත්. අපි මොනවා කතා කරත් ඒ කතාව සේරම එන්නේ ප්‍රතිපදාවටයි. ප්‍රතිපත්තියෙන් මාප දන්නවා මාප දන්නවා වෙති. ඔබ බුදුන් දැක නිවන් දකින්නේ අරහත්ත්වයේ සෝවාන් මාර්ගයට ආවට පස්සේ ප්‍රතිපදාවට ආවට පස්සේ එතකොටයි ඔබ බුද්ධන් සරණං වෙන්නේ. එතකොටයි ඔබ ධම්මං සරණං වෙන්නේ. එතකොටයි ඔබ සංඝං සරණං යන්නේ. ප්‍රතිපදාවට එන්න ඕනේ. ආර්ය වූ රකින් සීලයට එන්න ඕනේ. සිත දකිමින් මෙදෙන්න ඕනේ. ඒකට අපි කියනවා ස්කන්ධය උදේවැය දැකීම කියලා. උපාදානෙ මිදෙන සීලය කියලා. ආරේකාන්ත සීලය කියලා. ඇත්ත. මේ මොන කීවත් වෙන්නේ සිත දැකීම මිදීමමයි. සත්‍ය දකින්න ඕනේ. හැම සිතේම සත්‍ය දකින්න ඕනේ. ඔබට පුළුවන්. ඔබට පුළුවන්. ඔබ නිවන් දකිනවා. තෙරුවන් සරණයි. කිසිදා ඔබ දුකකට වැටෙන්නේ අපි අප වෙනවා. අපිට ප්‍රත්‍යක්ෂයි. මේක බොහොම පරිස්සමින් කලබල නොවි බොහොම හිමීට අවබෝධ ඥානෙ යන්න ඕනි ගමනක්. ඔබට තේරුවන් සරණයි. නිවන්ස මේක මේ සතිය අනිමිත්ත සමාධිය කියන තැන ඔබ හිතලා කරනව නෙමෙයි ඒ කියන්නේ ඔබ මේ දකින්න එක හිතලා කරනවනේ මිතාම සියුම්. මිතාම ගැඹුරුයි. ඔබ දැන් මේ හිත දකිනවා ඔබේ සිතම. නමුත් ඒක ඔබ හිතලා කරනව නෙමෙයි. මේ හිත ඔය යනවා ගමන